අද පොලිසිය පිළිපදින්නේ මැතිවරණ කොමසාරිස්ගේ නියෝග. මගේ පෝස්ටරුත් ගලවනවා. කටවුටුත් ගලවනවා. දාලා නැහැ. මං හිතා සල්ලි නාස්ති කරලා වැඩක් නැහැ කියලා. කියන එකක් මේ කියන්නේ නැත්තම් පත්තරේ දාන්න. ඒත් මේ යහපත් ඡන්දයක් හරියට ඉංගලන්ත ඡන්දයක් වගේ. අන්න ඒකයි පේන්නේ. නුවරඑළියට ආවම ඉංගලන්ත දේශගුණය ඉංගලන්ත ඡන්ද ක්‍රමය දෙකම තියෙනවා. මේක අපි ඇති කරේ යහපාලනය නිසා. මේ යහපාලනයේ අන්තිම ක්‍රියාව වුණේ හොඳ මැතිවරණයක් ජනතාවට ලබා දෙන්න. රාජපක්ෂ රජිම මෙහෙම ඡන්ද කළ පුරුදු නෑ. ඡන්ද නීති කඩන එක නැවැත්තුවාම වතුර නැති මාළුව වාගේ. එච්චරයි වෙලා තියෙන්නේ. ඒත් අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ අපි ජනවාරි 8 වෙනිදා අපි ආරම්භ කරපු ඒ විප්ලවය ඉදිරියට ගෙනියන්න අගෝස්තු 10 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න කියලා.